ස්වාමීන් වහන්සේ අවසරයි. ආ ඡායනෝර දරුවන් සරණයි. දරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ඔබතුමිය කොහොමද හොඳින්ද? හොඳින් ඉන්නවා ස්වාමීන් වහන්සේ. මට කලින් මේ මං හිතා හිටියේ අද මට වැඩක් වැටෙනවා කියලා ඒක කැන්සල් වුණා. ඒ නිසා මට හොඳ වෙලාවට එන්න පුළුවන්කම ලැබුණා අද සාකච්ඡාවට. ආ ඒක නිසා ඒක නිසා. අසනීපයක් කරේ මේ නෑ. එහෙම නේද? ආරක්ෂාකාරීව ඉන්නවද කොහොමද? ඇක්ටින් එක ගත්තද? එහෙමයි ස්වාමීන් වහන්සේ වැක්සින් එකේ පළවෙනි ඩෝස් එක ගත්තා. දෙවෙනි ඩෝස් එක මාර්තු මාසෙට මේ දිනේ දීලා තියෙන්නේ. දැන් මෙහෙත් ටිකක් හොඳ වෙගෙන යනවා. ඒ කියන්නේ කොරෝනා අර නිව් කේසස් එහෙම අඩු වෙගෙන යනවා. ඒ වගේ පොඩි පොඩි හොඳ ලක්ෂණ ටිකක් තියෙනවා දැන්. ඇත්තට ඒව අහන්නත් අහන්නත් සන්තෝෂයි. අපේ පැත්තේ දැන් හිතන්නේ ලංකාවේ මං හිතන්නේ හැම ගමකම එක්කෙනෙක් හැම ගමකම ලෙඩෙක් ඉන්න තැනකට ඇවිල්ලා තියෙනවා කියලා තමයි දැන් කියන්නේ. එහෙමයි. ඔව්. කමක් නැහැ කොහොම හරි. ඉතින් හොඳින් ඉන්නන එක ඇත්තටම හොඳ දෙයක්. ඉතින් කොහොමද භාවනා පැත්ත? එහෙමයි ස්වාමීන් වහන්සේ පෞගිය සතිය නම් දවස් කීපයයි කරන්න හම්බුනේ ස්වාමීන් වහන්සේ ගොඩක් කිසිම විවේකයක් හම්බුනේ නැහැ. මම ස්වාමීන් වහන්සේ කලින් තුමාණේ උපදෙස් දුන්න විදිහට මම කරන්න උත්සාහ කරා ස්වාමීන් වහන්සේ. හැබැයි අර පුරුද්ද හින්දා අර දැන් හිත එළියට යනකොට ආපහු හිමින් අරන් ඇවිල්ලා ආනාපානෙට යොමු කරවන්න ඒ විදිහටත් කරා. නමුත් අර ස්වාමීන් වහන්සේගේ උපදේශ මතක් වෙන ගානේ මම හිත පිටට ගියාම ඒක දැනගෙන ඒක දිහා පොඩ්ඩක් බලන් ඉන්න මම උත්සාහ කරා. ස්වාමීන් වහන්සේ කලින් සුමානි කිව්වා දැන් හිත පිටට යනකොට ඒක දැනගන්නේ කොයි අවස්ථාවේද කියලා බලන්න කියලා. ඒ කියන්නේ යන මොහොතේමද පස්සේද ඒ වගේ කියලා. මට ගොඩක් වෙලාවට ඒක දැනගන්න ලැබෙන්නේ ස්වාමීන් වහන්සේ ගියාට පස්සේ ගිහිල්ලා ටිකකට පස්සේ. දැන් ඒක දිහාම මම දැන් අර අපක්ෂපාතී නිරීක්ෂකයෙක් හැටියට බලන් ඉන්න උත්සාහ කරාම සමහර වෙලාවට දැන් ඒ ඒ සිහිය අමතක වෙලා දැන් සිතුවිලි ටික ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට මතක් වෙන්නේ ගොඩාක් දුරට ගියාට පස්සේ. ඒ කියන්නේ දැන් මම බලන් ඉන්න බව, ඒ කියන්නේ අර සිහිය පවත්වන බව මට අමතක වෙනවා. ඊළඟට සිතුවිලිම ගිහිල්ලා ගිහිල්ලා ගොඩකට පස්සේ තමයි ආයි එක මතක් වෙන්නේ. එහෙම එහෙම ගොඩක් වෙනවා ස්වාමීන් වහන්සේ. අර තාම අර දිගට බලාගෙන ඉන්න ඒ ගතිය අමාරුයි වගේ. ඒකට කමන්නේ. ඔබතුමේ බලාපොරොත්තු වෙනවද දිගටම බලාගෙන ඉන්නම ඕන කියලා? ඔබ කියන්නේ. නෑ දිගටම බලන් ඉන්න නම් ගොඩක් අමාරුයි මම මේකට අලුත් හින්දා. ඉතින් ඒකත් එහෙම එහෙමම තමයි. බලන් ඉන්න බැරි බැරි බැරි බව තමයි පේන්නේ මට. අනික් එක ස්වාමීන් වහන්සේ මට අහන්න ඕන කරේ දැන් ඇඟට වේදනාවක් අපිට පොඩකින දැන් එහෙමයි යම් වෙලාවක ඔබතුමේට ආනාපානය තේරුණා කියලා මතකද එහෙමයි ආනාපානය දැන් මුලින් පටන් ගත්තාම හුස්ම 6 7ක් යනකම් තේරෙනවා ඊට පස්සේ තමයි මේ හිත හිත මෙහෙට යන්න පටන් ගන්නෙ ගොඩක් වෙලාවට එතකොට ඔය ආනාපානය තේරෙන එක තේරෙන්නේ ආනාපානය පටන් ගන්නකොටද මැදදිට අවසානයේ ආස්වාදේ පටන් ගන්නකොටද මැදදීද අවසානයේද? අවසානයේද? පටන් ගන්නකොට ස්වාමීන් වහන්සේ. ඒකේ ආරම්භය ඒ කියන්නේ අපි හිතමුකෝ එක එක කියන්නකෝ. එකේ ඉඳලා 10ට කියන්නකෝ. ආන ආස්වාසේ ඉවර වෙන්නේ 10ේදී පටන් ගන්න එකේදී නා ඔබතුමීට ඒක අහුවෙන අංක කීය වගේ කියලා කියන්න පුළුවන්. මට මං හිතන්නේ එකේදී කියලා. මොකද මේ දැන් මගේ ඕමනාව තියෙන්නේ ඒක ඒ කියන්නේ ඒක කරන්නනේ. හ්ම් හ්ම්. හරි පුතේ හරි. ආ ඊළඟට කියන්නකෝ දැන් ඔයගේ ප්‍රශ්නේ. ප්‍රශ්නේ තමයි ස්වාමීන් වහන්සේ දැන් සමහර වෙලාවට දැන් කකුල රිදෙනකොට එහෙම එහෙම මට මේ අර මම ඒක උපේක්ෂාවෙන් බලන් ඉන්නවා ඒකට මම ඉරියව්ව මාරු කරනවා සමහර වෙලාවට දැන් මට ගිය සුමානේ සැකයක් ආවා මෙහෙම කරන එක සුදුසුද දන්නේ නැහැ කියලා භාවනාවේදී ඒක ගැන මට පොඩ්ඩක් අහන්න ඕනි ස්වාමීන් වහන්සේ හ්ම් හ්ම් පළවෙනිම ගියොත් ඒ ආනපානේ අර ආත්තන කතාවට ඉදුවන එකත් එක්ක අපේ භාවනාව තුලදී තමයි ඔය සැකනිසක කියන දේවල් ටික දැනගන්න තේරුම් ගන්න පටන් ගන්න. ඇත්තටම කියනවා සතියට පිංසිද්ධ වෙන්න. එතකොට ඔබතුමිය කිව්වා මම හිතන්නේ හම්දුරනේ ඕකට මට දෙන්න පුළුවන් අංක එක කියලා කිව්වා. ඒ කියන්නේ පුතේ තාමත් අපිට මේක ගැන හරියටම කියන්නම අමාරුයි වගේ තියෙන පුළුවන්. නමුත් ඒක සාධාරණයි. කිසි ප්‍රශ්නයක් නැහැ. ඇත්ත කතාවක් කියනවා නම් මම අර දේශනාදී වගේ අද සිහියට ප්‍රධාන තැන දෙන එක විතරක් මම කරගෙන හිටියා. ආනාපානේ බලන එකට හිත යොමු කරන්නේ නැතුව අවුරුදු ගාණක් මේ සතිපට්ඨානේ අහු වුණාට පස්සේ. එතකොට සතිපට්ඨානය කියන එක අර හේනිපොළනායක හඳුරගේ පොත් බලලා උන්දුලන්දුරන්ගෙන තහලා උන්වහන්සේත් එක්ක කතා බහ කරලා මම තව තවත් සංසලෝගයක් හිටියා ඒගොල්ලොත් එක්ක කතා කරලා දැන් සිහිය ගැන හොඳට විශ්වාසයි. හැබැයි ඒ විශ්වාස වුණාට ආනපානය බලන්ට භාවනාව තුළදී නොයා අර සතියටම ප්‍රධාන තැන දෙන එක ඉගෙන ගන්න කාලයක් පුරුදු කළා. හේතුව තමයි අපේ අර මුල් බැසගත්ත දෙයක් තියෙනවා. ඇත්තම කියනවා නම් අපි ඉපදිලා තියෙන ආනාපානේ බලන්න බලාපොරොත්තු වෙමු වගේ නෙමෙයි. ඉතින් ඒත් එක්ක ඔන්න ඔතනත් එක්ක තමයි මේ අවුල් ටික ඔක්කොම තියෙන්නේ. මොකද ආනාපානයෙම බලන්න ඕන වුණාම සිතවිලි දුවනවා නම් ඔන්න අවුල්. හිත පිට යන එක අවුල්. වේදනාව දැනෙන එක ප්‍රශ්නයි. අධ්‍යයන එක ප්‍රශ්නයි. දාඩිය දාන එක ප්‍රශ්නයි. ඒ වගේ මහා ප්‍රශ්න කලබ ගෑනි ගොඩාක් තියෙනවා. හැබැයි අපි මේ සිහිය පිහිටවා ගන්නවා කියන එක තේරුම් ගන්නට තේරුම් ගන්නට අපිට පේන්න පටන් ගන්නවා ආනාපානය බලනවා සමානයි අර ගණන් වල කියනවා නම් ආනාපානය බලනවා සමානයි වේදනාව බලනවා කියන ආනාපානය බලනවා හා සමානයි හිත පිට යනවා කියන එක දැනගන්න එක කියනවා. එතකොට ඔබතුමියගේ ප්‍රශ්නේ උනේ මට වේදනාව ශරීරයේ දැනෙනවා. එතකොට සමහරක් වෙලාවට ඉරියව්ව මාරු කරනවා කියන එක. ඉතින් ඒක සාමාන්‍යයි. ඔහොම කරලා තමයි මොන අපි ඉගෙන ගන්න අපිට බොහෝ වෙලාවක් ඒකාකාර විදිහට ඉන්න පුළුවන් ඉරියව්ව මොකක්ද කියන. සමහරකට භවනාව පටන් ගන්න ඉරියව්ව නෙවෙන්න පුළුවන් අවසානයේදී අපි ඉන්නේ. හැබැයි ඒකයි මම අර කිව්වේ අර කමඨාන කරලා ඉවර වෙලා නැත්නම් භාවනාව පුරුදු කරලා ඉවරලා හොඳට මතක් කරගන්න කියලා මොනවද කරේ කියලා. අන්න එතකොටයි අපි අපේ ශරීරය කියන කම්ෆර්ටබල් කියලා අපේ ශරීරය සැප පහසු විදිහට මේ ඉන්න පුළුවන් ඉරියව්ව ඉගෙන ගන්න පටන් ගන්නෙත් භාවනාවේදීම තමයි. ඒක ඉගෙන ගන්න පටන් ගන්නෙත් භාවනාවේදී තමයි. එතකොට භාවනාවේදී ඉරියව් මාරු කරන්න තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම මෙහෙම එකක් කියනවා. ඔබතුමිය ඒ ඉරියව් මාරු කරන්න බොහෝමත්ම සිහිය. සිහිය කැඩෙන්න පුළුවන්. දැන් අපි හිතන්නකෝ හරි කකුල රිදුණා කියන්නකෝ. වම් කකුල රිදුණා කියන්නකෝ. එහෙම වුණොත් එහෙම දඩබඩ ගාලා ඇතුළ කරලා අනිත් පැත්ත දාගෙන වාඩි වුණොත් එහෙම අපි ඒ ඒ ඒ හදන ඒ ඒ අපි හිතමුකෝ කොහොමද කියන්නේ ඒ අර විඝාට විඝාට කරන එක හින්දා අර තිබුණ සතිය අර තැම්පත් වෙච්ච හිත සුට්ටක් කැළවෙන්න පටන් ගන්න පුළුවන්. අන්න ඒකින්ද ඉරියව්ව මාරු කරන්න ඌමනාම නම් ඉරියව් මාරු කරන්න. දැන් මමත් කරන්නේ මෙන්න මෙහෙමයි. වේදනාව දැනෙන්න උනහම වේදනාවට සාදර වෙනවා. ඒකට තියෙන දේක්. තියෙන දීලා ඒත් වේදනාව තියෙනවා නම් බලනවා ඒ පිටුම වම් කකුල නම් දකුණු කකුල පොඩ්ඩක් බලන්න. දකුණු කකුල බලනකොට දකුණු කකුල ඊට වඩා ලේසියෙන් පහසුවෙන් ඉන්නවා නම් ඊළඟට උත්සාහ කරනවා අර වම් කකුලත් එක්ක ඔට්ටු නොවි දකුණු කකුල. ඒත් ওই වේදනාව වැඩි වෙගෙන යනවා නම් ඒකේ තේරුම අර වේදනාව ඇත්තටම ටිකක් අමාරුවක් තියෙන එක. පුළුවන් තරම් හිමිහිට හිමිහිට හොඳටම දැනගෙනම දැනගෙන ඉරියව් මාරු කරන්න බලන්න. එතකොට සමහරක් වෙලාවට කකුල හිරි වැටිලා තියෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයි. ඔය නහරවල් ඒවා නම් මන ඒට මේට හිර වෙනකොට ලේවි ගමනාගමනේ පොඩ පොඩ අඩු වැඩි වෙනවා. ඌව ගානක් නැහැ. ඌ අනන්ත වෙලා තියෙනවා අපිට භවනාවේදී කොහොමත් වෙනවා. ඒක සාමාන්‍යයි. ඉතින් ඉතියාව මාරු කරනවා නම් මං කරන එක තමයි හරි මට දැන් මේ දරා ගන්න බැරිම අවස්ථාවට නම් ඇවිල්ලා තියෙන්නේ මම හිතනවා හොඳයි 10ට ගණන් කරනවා 10ට ගණන් කරන කනොත් මට මේක දරාගෙන ඉන්න අමාරු නම් එහෙනම් මම මාරු කරනවා ඒ මාරු කරන්නේ මට කියාපු විදියට බොහොම ඌමනාවෙන් බොහොම දැනුවත්භාවයෙන් බොහොමත්ම සීයෙන්. එතකොට ඒ විදියට අර කකුල දිගෑරෙන එක එතකොට තේරෙන්න පටන් ගන්නවා. ඊළඟට ආයි කකුල නැමෙනවා නම් ඒ නැමෙන එක තේරුම් ගන්න පටන් ගන්නවා. ඇඟ එහෙට මෙහෙට ඇඹරෙනවා නම් ඊළඟට හෝ හෝ නැමෙනවා නම් යොමු වෙනවා නම් ආන් මේ දේවල් තේරුම් ගන්න පටන් ගන්නවා. මම කියන්නේ මේ ටික ඔක්කොම එකපාරටම අල්ල ගන්න ඕන කියලා. කොහොම නමුත් ඒ වගේ අහුවෙන එකක් ඒ මොනවා හරි එකකුත් ඈඳගෙන තියාගන්නවා අර සිහිය කියන දන් වලට. ඒ සිහිය කඩාගන්නේ නැතුව කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් භාවනාව අපිට හොඳින් කරගන්න පුළුවන්කමක් ඒක. ඉතින් කොහොම නමුත් භාවනාව කියලා කියන්නේ ආයත්ම කියන්න කැමති ආනාපානෙට එකපාරම එනවා කියන එක නන් නෙවෙයි. හිතන්ට එපා. මොකද ආනාපානය ඔය හැම වෙලාවකම බලාගෙන ඉන්නවා කියලා එහෙම හිතන්ට එපා. ආනාපානය දකිනවා නම් අර එක ආස්වාසයක් දකිනවා කියලා හිතන්නකො. එක ආස්වාසයක් හොඳට තේරුම් ගන්නවා. ඒක පුළුවන් වුණා තව එකට යනවා. එතකොට දාගන්න ඒ ටාගට් එක නැත්නම් ඒ ඉලක්කය අපිට දරන්න පුළුවන් එකක් හැටියට. එහෙම වුණාම ප්‍රශ්නේ ගොඩක් ඉවරයි. එතකොට විනාඩියක් භාවනා කරලා හිත සන්තෝෂයි. තප්පර 20ක් නම් ඒත් ඇති. දලයිලා මතුමා නම් කියන්නේ තප්පර 20ක් හොඳටම ඇති. I think ගොඩාක්ම අර කලදර වගේ තියෙන කාලවලදී ඒ කියන්නේ ගොඩක් බිසි වුණාම Tamanට දරන්න පුළුවන් පොඩි වෙලාවක් භාවනාවක් කරන්න කැති. එතකොට ඔබතුමීම දන්නවා නම් ඒ දේවල් සිහිය භාවිතා කරන්න පුරුදු වුණා කියලා දන්නවා නම් ඒක එතකොට භවනාවක් වෙන තරමකට වැටේවි. ඉතින් ඒත් එක්ක අර බලන්න සිහිය කියන දෙයට ප්‍රධාන තැන දෙන්න බලන්න සාමාන්‍ය ජීවිතයේදී පවා මේක එදිනදා ජීවිතයේදී භාවිතා කරගන්න මෙවලමක් බවට පරිවර්තනය කරගන්න බලන්න. එතකොට භවනාව තුළ අපිට හරි ලීසි ගමනක් යන්න හම්බ වෙවි. ඇත්තටම කියනවා නම් මේක අමාරු කතන්දර ඔක්කොම ටික තියෙන්නේ මේ මුල බෙදලා. ඕක ඕක බහු වුණාට පස්සේ ආයෙ මොනවත් ඇත්තේ නෑ අතට. ඊළඟට තියෙන්නේ මේ ඔක්කොම ටික ඉතින් කමටහනක් වෙනවා කියන ඒ තැනදී. ඒකට හිත ගන්න කමාරු. මම පිළිගන්නවා ඒක. ඒක හින්දා ওই මූලික ටික ඉතින් පුළුවන් තරම් බලන්න අර සාමාන්‍ය ජීවිතේ තමයි දකින්න දැනෙන තේරෙන ප්‍රකට වෙන දේවල් වලට සිහිය යොමු කරගන්න බලන්න. සිහිය අවකාශයට දාගන්න බලන්න. මම හිතන්නේ ඔබතුමී ඉන්න ෆීල්ඩ් එකත් ඒකට ගොඩක් ලීති වෙන්න පුළුවන්. මොනවා හරි ක්‍රම ටිකක් හොයාගන්න බලන්න. ඒ වගේම මම කැමති ඒවා ඔබතුමීගෙන් එළියට එනවා. ඒකේ තේරුම තමයි ඒව හොඳට එතකොට හිතේ වැඩ කරලා තියෙනවා. ජීවිතය තුළ හොඳට ක්‍රියාත්මක වෙනවා. ඒවා එතකොට වචනයක් බවට පරිවර්තනය කරන්නත් පුළුවන් තරමට ඒක ගැන විශ්වාසයක් තියෙනවා. අන් ඒක. දැන් අද සිංහලේ වෙන්නේ වචනයක් තියෙනවා පොතක් තියෙන කෙනෙක්ගේ තවත් දක්ෂතාවයක් තියෙනවා. ඒ දක්ෂතාවය තමයි යාගේ හිතේ තියෙන අදහස පාඨකයාට තේරෙන හැටියට ඉදිරිපත් කිරීමේ දක්ෂතාවය. ඉතින් අන්න ඒ වගේ එකක් තියෙනවා. මේක හේතුව ඒ කියන අදහස් වල හොඳට ස්ථීර විශ්වාසයක් තියෙන ඒවත් එක තමයි අපි මේ සතිපට්ඨානය ඉදිරියට කරගෙන යන්නේ. බලන්න පුළුවන් තරම් පරිස්සමෙන් ආනස්ථාකාරී විදියට වර්ති කරගෙන යන්න බලන්න. සිහිය දෛනික මෙවලමක් හැටියට ගන්න තැනට පොඩ්ඩක් පත් කරගන්න බලන්න. මම නම් ඇත්තම කියනවා නම් ওই වැඩේ පටන් ගත්තේ කෝපෙ ඉන්න තියෙන එක. දවසේ අනෙක් හැම වෙලාවකම මගේ සිහිය නැති වුණාට උතුරු බීල කෝපෙ බිම තියෙනකොට නැත්තම් කෝපේ මේසෙ උඩින් තියෙනකොට ඒ වෙලාව විතරක් හොඳට දැනගෙන ඒක මම දන්නවා මම අනික හැම වෙලාවකම සිහියෙන් හිටියේ නැති වුණාට හිතේ එහෙම දුවද තව වැඩක් කරා වුණාට අර දේ කළා බොහොම සිහියෙන් කියලා. ඉතින් ආන් මේ වගේ ඔබතුමියටම පුළුවන් ඔබතුමියටම ඔබතුමියගේ සාමාන්‍ය ජීවිතය තුළ තියෙන මොනවා හරි ඒ වගේ කාරණා චුට්ටක් ඇදලා දාගන්න බලන්න මේ කියන සතිය ඇතුළට. එහෙම වුණා නම් එහෙම භවනාව තුළදීම ඕක අල්ලන්න අපි උත්සාහ කරනවට වඩා සාමාන්‍ය ජීවිතයේදීත් මේක අපිට අර ප්‍රයෝජනවත් වෙච්ච දෙයක් හන්දා පරි ලේසි වෙනවා අල්ලන්න. ඕක ඕකත් එක්ක වැඩ කරන්න බොහොම ලේසි වෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඒ කිසියම් වේවා කියලා. බොහොම පිං සිද්ධනවා ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. නෑ කුසලතර මේ ආහාර ගනිද්දී එතකොට ආහාරයේ අර දැන් හපන එක පැත්තකින් තියලා අත අත අත අනර එක ගැන සිහි කරගෙන යනකොට බලාගෙන යන්නේ එතකොට අර අනන එකේ අන අනනවා එකට ඇඟිලි වැඩ කරනවා ඔය මහා ගොඩක් චුඩි චුඩි චුඩි චුඩි ඒවා එහෙම මේ ඉන්නකොට ඉන්නකොට සනස ඒකේ යම් මේ විවේකයේ නැති ගතියක් වෙහෙසකාර ගතියක් ඒ විවේකයේ නැති නිසා ඒකේ එතකොට එහෙම දැනෙනකොට මම ස්වභාවික විදිහට ආහාර ගනිමින් පොඩක් බැලුවාම ඒකෙදි සිහිය පරිමුඛයි අරකෙදි මම කරන්න යන එකක් තියෙනවා ඉතින් විවේකී නැත්තේ ඔතනයි කියන එක හිතලා ඊට පස්සේ අනිත් තැන් වලටත් තමයි බැලුවා දාලා මේ ඇවිදිනේවා අනිත් හැම එකේදීම සමහර දැන් ඇවිදින එකේදී සතිය කියන එක දැන් ගොඩක් වෙලාවට ගච්ඡන්තෝ ගච්ඡන්තෝ වා ගච්ඡාමීති පජානාති කියන දැන් ඇවිදිනකොට ඇවිදින බව දැනගන්නේ දැන් ගොඩක් ඒ විදිහ තමයි දැන් ඒ කියන්නේ කරන ක්‍රියාව දැනගන්න ඕනවට ඉතල දැන් සමහරලාට තන ඒකෙදි විවේකයේ තියනවා ඉතින් අපි දැනගෙන ඇවිදිනවා. දැන් දැනගෙන ඔසවනවා, තබනවා කිය කිය ඇවිදිනවා. දැනගෙන. එතකොට ඒකෙදි විවේකී නැති බවක්. එතකොට සතියේ පරිමුඛ නැති බවක්. ඒ ඇඟිලි ගහන කෙනෙක් මම කෙනෙක් මට ඕන විදියට කරන ගතියක් අර තුල තියෙනවා කියන එකක් තමයි මේ ඉතින් එතකොට අර මහා ගොඩක් ගොඩක් කතා එක කරන ගතියක්. ඒතර ඒකේ විවේකයේ නැති ගතියක් සතිය සතිය පරිමුඛ නැතුව මම කියන කෙනෙක් ඉස්සරහා ඉඳගෙන හතුරු කෙනෙක් පටන් ගන්න ගතිය. ඉතින් ඒක හැම එකෙදීම හැම තැනදීම ඔක දැන් අර ටෙක්නික් එකේ වරදක් නෙවෙයි සම්පත ඒක කළ යුතුමයි දැන් ගොඩක්. අතර ඔසවනවා, තබනවා, ගෙනියනවා කියන එක අපි ටෙක්නික් එකක් විදිහට අපි කාලය තිස්සේ කරලා තියෙනවා. ඒක දැන් ඒකේ වරදක් කියන එකක් නෙවෙයි සම්පත ඒක. එහෙම ප්‍රැක්ටිස් එක කරලා යුතු වෙන්න පුළුවන්. මේ නමුත් මම දන්නේ දැන් බැටගෙන විදියක් කියන එක වැරදික සමාජ ඉදිරි ජාය වෙනස් වෙන්නත් පුළුවන් වෙන්න ඉඩ තියෙනවා නමුත් අරකේ මේ එතන විවේකීම් නැති ගතියක් අතු කෙනෙක් ඉන්න ගතියක් සිහිය පරිමුඛ නැති ගතියක් ඒතර පරිමුඛන් සතින් පිට වෙත්තා කියන්නේ වාර එතන තමයි හොඳටම 100ට 100ක් හරියට තේරෙන සතිය කියන එක පරිමුඛ වෙන්න ඕනේ මොකද කියන එක රෝගාස පක්ෂපාත නිරීක්ෂකයා කියන එකත් එක්කම අර තේරෙන 100ට 100ක් තේරුනේ ඒක තමයි මේ 100 කියන එක පරිමුඛයි කියන එක මොකද්ද කියන එක. හ්ම්. ඉතින් ඒක වහන්සේ පොඩ්ඩක් තව පැහැදිලි කරන්න ඔකට ඉතින් තව ශීතින් දීක එහෙම. අපි රෝගාස පරිච්ඡේදය ස්වභාවිකෝ කියන්නේ ස්වභාවිකෝ යන ක්‍රියාවමයි 100 පරිමුඛ වීර්තිය කියන එක තමයි සාරාංශය. එහෙමයි. නෑ ඇත්තටම හොඳයි මේ මේ අදහස් ටික. මොකද ওই තියෙන ගුරුවරුන්ට පිංචිද්ද වෙන්න ඕන. උන්වහන්සේලා අපිට එක්තරා විදිහක ආරම්භයක් ගන්න මොකක් හරි එකක් පෙන්වලා දීලා ඒක ඇත්තටම කියනවනම් හරි ආදර්ශමත්. මේක ඒකට ස්තුතිවන්ත වෙන්න හැබැයි වැඩේ තියෙන්නේ ඕවා අර මට මතකයි කටුකුරුන් තියෙන නායක හඳුන් කියන ලස්සන වචනයක් ඕවා පලංචි. අපි ගේ හදන්න පටන් ගන්නවා ගේ නම තමයි නිවන. නමුත් ගහන පලංචිය පස්සේ ගේ හදන එක අමතක කරලා පලංචිය පදිංචි වෙනවා. මට මතකයි නිවනේ නීම පොත්කලේ ওই වචනේ ওই විදිහටම තිබ්බා. අන්න එහෙම ස්වභාවයක් අපේ තියෙන්න පුළුවන්. මොකද අර අර කියන ඔය කියන දැන් තබනවා, ඔසවනවා, ගෙන යනවා, පහත් කරනවා, තබනවා හරි. ඒ වගේ සිතුවිලි ටිකක් අපිට දීලා තියෙන හින්දා මේක තුල යන්න හොඳ ආරම්භයක් අරගෙන තියෙනවා. හැබැයි අපි හිත තුල ඊරසාර සංඥාවක් ඇති කරගත්තොත් මේකමයි වෙන්න ඕන කියලා අන්න අවුල තියෙනවා. හැබැයි ප්‍රශ්නයක් නැහැ. කාලයක් තිස්සේ භාවනාව කරගෙන යනකොට ඒක තුල හරියට හිත වැඩිගෙන වැඩිගෙන යනකොට අපිට ප්‍රකට වෙන්න ගන්නවා අපි මේ හිත ගියාවල් වලට යට වෙනවට වඩා මේ ශරීරය ගැන තේරුම් ගන්න එක අපිට කොහොමද කියන්නේ සාක්ෂි සහිතයි කියලා. ඒ සාක්ෂිය තියෙන ඒ සිත ගියාට සාක්ෂිය තියෙන ඒ ශරීරයේ තේරුම් කරගෙන යනකොට අපිට ඊළඟට තේරෙන්න ගන්නවා ඇත්තටම සිහිය දියුණු වෙනකොට එන්න එතකොට තේරෙන්න ගන්නේ ඒ කාලේ මම අර හිතාපු ඒ සිතුවිලි ටික දැන් මේ වෙනකොට බරයි. ඒ කාලේ මම සිතුවිලි ටික හිතුවා ඒ හිතපු ටික උමනාවක් වුණා භාවනාවට ප්‍රයෝජනයකට වුණා ඒ වුණාට දැන් මේ විදිහට සලකන එක බලයි මොකද ඒකත් එක්ක මාව දැන් පුරුදු වෙලා තියෙන්නේ අර අර કૃතිම භාවයකට වගේ අන්න ඒ වගේ දෙයකට හිමි. ඉතින් ඔන්න ඔය වගේ වෙලාවට තමයි මම හිතන්නේ අර අර ලස්සන සූත්‍රයක් තියෙනවා පංසු පංසු දෝවන කියලා අඟුතනිකය තුනේ. මේකෙදි කියනවා මේ රත්තරන් පොළවෙන්නේ ගන්නේ රත්තරන් රත්තරන් අරගෙන දානවලු මුට්ටියට. හරි තාච්චියකට හරි මොකට හරි මාත් කරලා තියෙනවා ඊයන් කට් කරලා තියෙන අර බැටරි කඩ. අන්න එතකොට අපි කරන්නේ ඊයන් ටික දානවා තාච්චියට. දාලා ගින්දර දානවා. දානකොට දැන් ඕක නටන්න ගන්නවා. ඊයන් ගොඩ ගොඩ ගොඩ ගොඩ කරලා නටනකොට ඕකේ අර රොඩු ටික පාවෙන්න ගන්න. මුලින් අර අර ඔක්කොටම අපි කිව්වේ ඊයන් කියලා. ඒ වුණාට දැන් මෙතන දෙකක් වෙනස් වෙලා තියෙනවා. අර පේන හැටියටම දෙකක් ඇවිල්ලා තියෙනවා. මොකක්ද? රොඩු ගොඩක් තියෙනවා. උඩ පාවෙන නමුත් ඊයන් වගේකුත් තියෙනවා යට. ඊට පස්සේ මොකද කරන්නේ? මට මතකයි අපි අර හැන්දක් අරගෙන ඒ උඩ පාවෙන ඊයන් ටික බොහොම සකසුරුවන් විදිහට අරගෙන අයින් කරනවා. නමුත් මුලදී මේ ටික ඔක්කොම තමයි අපි ඊයන් කියලා කිව්වේ. ඒ වගේම තමයි භවනාව තුළදී ඔය කියන අර සිතුවිලි වලට හිතලා ඒ කරනවා කියන එක මූලිකව අපිට උමනා වෙලා තියෙනවා සිහි උපද්වා ගන්න. මූලිකව ඒක අපි අරගෙන තියෙනවා වීර්යයක් හැටියට. හැබැයි මේ වීර්ය කියන එක තවදුරටත් එහාට යනකොට ඒක තුළ තියෙන අර්ථය තවත් විස්තරණය වෙන්න පටන් ගන්න තියෙනවා. ඊටත් වඩා ලස්සන වෙන්න පටන් ගන්න තියෙනවා. පැතිරෙන්න පටන් ගන්න තියෙනවා. ඒ අර්ථයත් එක්ක බලනකොට අර අපි මුලින් හිතාපු ඒ වීරියට දෙන පරිවර්තනේ නෙවෙයි පසුකාලීනව අපිට දෙන්න පුළුවන් වෙන්නේ. පසුකාලීන අපි දෙන්නේ. දැන් වීරිය දෙන්නේ අර විවේක නිස්සිත, විරාග නිස්සිත, උස්සග්ග පරිණාම කියන අන්න ඒ වගේ ලක්ෂණ ලක්ෂණවලට. ඊට කලින් අපි අපේ දුන්නේ වීරිය කියන එක මේක කරන්න ඕන මේකට අපි බලයක් යොදවන්න ඕන මේකට මහන්සි වෙන්න ඕන අන්න ඒ වගේ එකකට නමුත් දැන් තියෙනවා එකක් නෑ එහෙම නෙවෙයි මේකේ මේකේ අතහැරීමක් තියෙනවා අන්න ඒ දේ තේරෙන්න ඕන කියලා. ඉතින් අම්මේ ඕක ඇත්තටම කියනවා නම් පිහියට පිං සිද්ධ වෙන්න තමයි මේවා ප්‍රකට වෙන්න ගන්න. එතකොට දැන් බලන්න ඔය කියන කාරණාවලුත් එක්ක අර බොජ්ජංග කියන කාරණා අපේ ජීවිතය තුළ වැටෙන හැටි දැන් ඔන්න පේනවා ඇති. සතිය තියෙන හින්දා ධම්මවිචේ ඇති වෙලා තියෙනවා. ඒ ධම්මවිචේ තියෙන හින්දා ඊළඟට තේරෙනවා මේ වීර්යය යොදවලා තියෙන මොන විදිහටද ඒත් එක්ක තේරෙනවා ඒ වීරි යදවිල්ලත් එක්ක ඔතනින් තර බාර දෙකට කඩලා වගේ තියෙනවා. ඒක අරගෙන ගිහිල්ලා තියෙනවා අපේ අර අපිට අර නොසන්සිදෙන නැත්නම් අමාරු වෙන ඒ වගේ පැත්තකට. එතකොට කාලයක් යනකොට තේරෙන්නේ මේ මාර්ගය යනකොට මට ඇත්තටම මේකෙන් මේක මට නිකක් හරි බරයි වගේ. ඕක තේරෙන්න එකම එක හේතු උනේ අර අපක්ෂපාතී නිරීක්ෂණය කියන එකට හිත ගත්ත හින්දාම තමයි. ඇත්තටම කියනවනම් මමත්වයේ කියන එක මේක තුල හැංගිච්ච අර තණ්හායේ ဒ ුතියෝ පුරිසෝ දීග මද්දාන සංසරම් කියන්නේ අපි පිටිපස්සෙන් ඉඳලා මේක තමයි තල්ලු කරලා තියෙන්නේ කියන එක තේරෙන්න තේරෙන්න පේන්න පේන්න මේක තුල තියෙන ඔය කියන අපිව අර වටන කාරණා ටික අහුවෙන්න පේන්න පටන් ගන්නවා. එතකොට මේ ඒත් එක්ක තේරෙන ටික ඇත්තටම ওই විදිහට පරිවර්තනය කරගන්න පුළුවන් වෙච්ච එකට මම ගොඩක් සතුටුයි. මොකද ඔය අපි අල්ලගෙන තියෙන්නේ මමත්වයේ කියන්නේ අපේ ජීවිතය තුළ තිබිලා තියෙන විදිය. හැබැයි එහෙම වුණා කියලා අර භවනාකම අයින් කරන්නත් බෑ අපිට. මේක ප්‍රයෝජනවත් වෙලක් තියෙනවා. ඔව් ඒක ප්‍රයෝජනවත් වෙලක් තියෙනවා. ඒකට අපි ඇත්තටම ගුරුන්ටගේ සලකනවත් ඒක. ඒ වුණාට අපිට ඉහහාට යන්න තව අවස්ථාවලුත් තියෙනවා. ඉතින් ඒ වගේමයි යන්නේ ওই මාර්ගය තුර තව අපි යනකොට තව තව තව තව දේවල් ටික අපිට ප්‍රකට වෙන්න ගන්නවා. ඒ කියන්නේ ඔය කියන ආත්ම සංඥාව කියන එක නැත්නම් අපි නිත්‍ය හැටියට හිතන එක සුඛ හැටියට හිතන ඒ කාරණාවල් තව තව තව තව ප්‍රකට වෙන්න ගන්නවා නෑ මෙව අනිත්‍යයි. මෙව දුකක් හටගෙන තියෙන්නේ කියලා. උදාහරණයක් ඇටියට දැන් ඊට කලින් ওই භාවනා ක්‍රමාම්‍ය අපි කරේ ඇත්තටම සැපක් ලබා ගන්න එම් බලාපොරොත්තුකින් වගේ හරි අහිංසකයි ඒ පිටිවිත. ඒ වුණාට කාලයක් තිස්සේ මේක කරගෙන යනකොට අර සිහියට ප්‍රධාන තැන දෙන්න ඒකට එන්න පටන් ගත්තාම තමයි තේරුනේ මේකේ මේ මේ ප්‍රමාණයෙන් එහාට යන එක නම් ඇත්තටම දුකක් හදාගන්න එකක් කියලා. ඉතින් ආන් ඒ වගේ අර මේක තුල ඉන්නකොට තමයි අපි සිහියේ ගැඹුරට යනකොට යනකොට තමයි ඒ සිහියේ ගැඹුරට යන්න යන්න තමයි මේක තුල තියෙන විපස්සනාව ඇත්තම කියනවා නම් තේරෙන්න කරන්න පටන් ඉතින් අපේ හිත ඇත්තම කියනවා නම් අපේ හිත තැම්පත් වෙන්න වෙන්න තමයි විපස්සනාව ඇති වෙන්න ඇති වෙන්න පටන් එහෙම එකක් කියන්න පුළුවන්. ඒකයි මේක අර යුගනන්ද කියන ක්‍රමයේ හැටියට සාකච්ඡා වෙන්නේ. ඒකයි වජන්තා හාමුදුරුවෝ එහෙම කියනකොට කියන්නේ දැන් හේනිපොළනාත් හාමුදුරුවෝ කියන්නේ මොකද කාසියක දෙපැත්තක් වගේ කියලා කියනවා සම්මතයේ සහ විපස්ස. අජන්තාම්ද්‍රෝ කියන්නේ ලී එක දෙකලවර වගේ කියලා. එක ලීය උස්සනකොට ඉස්සෙන දෙපැත්තම ආන් ඒ වගේ කියලා කියත්. ඉතින් ඒ ඒ ආකාරයෙන් ගන්නකොට අපි අපේ හිත අර විදිහට තැම්පත් කරගන්න ඒ හදන ව්‍යායාමයේ හිඳමයි ඒ දරණ උත්සාහය හන්දමයි මේ වගේ දේවල් තේරෙන්න පේන්න පටන් ගන්නවා. එහෙම වුණාම අපේ ජීවිතය තුළ තියෙන ඔය කියන මට්ටමට එනකන් තියෙන අනික හැම දෙයක් දිහාම මේ ඔය කියන සංඥාවෙන් දකින්න බලන්න අපිට ඇහක් හම්බ වෙනවා. ඇහක් හම්බ වෙන්න පුළුවන්. එහෙම. ඒක එතකොට ඇත්තටම මෙච්චර කාලයක් බණ අහපු ඒවට වඩා ගොඩක් වෙනස් ගන්නව පෙන්නනවා. හැබැයි ඒ අහලා තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන කාරණාවන් වලට ප්‍රතිවිරුද්ධ වෙනයිකුත් නෙවෙයි වෙන්න ඕන මේ වෙලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම හොයලා බැලුවොත් අනිවාර්යයෙන්ම එහෙම ප්‍රතිවිරුද්ධ දෙයක්කුත් නෙවෙයි. ඒකට 100% එකග වෙන කාරණයක්. හැබැයි ඒක ප්‍රකට වෙලා තියෙන්නේ නම් සතිපට්ඨානයට හිත ගත්ත හින්දාමයි කියන එක නම් මම කියන්නේ. එහෙමද මේ මේ හැම ඕනම ඕනම විදිහකට අපිට භාවනා ක්‍රම කරන්න පුළුවනි. ඒ වුණාට මේ ධර්ම මාර්ගයේ අර ඔය කියන අනිත්‍ය දුක් අනාත්ම තීරුම් අරගෙන යන ඒ කියන නිවන් මාර්ගයට යන්නේ නම් එකපාරකින් විතරයි. මේ එකපාර නම් සතිපට්ඨානෙ විතරයි. ඉතින් ඇත්තටම බොහොම සන්තෝසයි. මට මතකයි අම ඔය කියන කාරණාව මුලින්ම කියන්න ගත්තේ අර මොකද්ද කියන්නේ ලාච්චු වහනකොට දුක වේද? අපි එතනින් පටන් ගත්තා. ඒක හරි මට මතකයි ඔබතුමී කිව්ව මේ ආන්ස මම ඒක දැනෙන්න මොන හින්දා හිතාමතාම ටිකක් අද්දිට හැව්වයි කියලා ඒක හරි. නමුත් දැන් කියනවා අපිට එහෙම අර බාහිර හැටියට කරන එක තුල ඉන්නවා මම. මට ඕන එකයි මේ කරන්නේ. මට ඕන එක කරන්නේ මට ඕන දේ අහගන්න කියලා. නමුත් ඒ කියන ඒ කියන මූලික මූලික අභ්‍යාසයන් ටික තමයි අපිට පාර පෙන්නුවේ අපේ තියෙන අර මමත්වේ හඳුනා ගන්න. ඉතින් අපි මේ කරන පුද්ගලිකව කරන ඔය ඔය කියන පරීක්ෂණය නතර කරන්න එපා. ඔය වගේ අත්දැකීම් අපි නැවත නැවත මෙනෙහි කරන්න අනිවාර්යයෙන්ම. ඒවා මෙනෙහි කරලා බලන්න සාමාන්‍ය ජීවිතය තුළ ඔය වගේ දෙයක් අනුමත වෙන අනුමත කරන අවස්ථා තියෙන්නත් පුළුවන්. එහෙම නොවන අවස්ථා තියෙන්නත් පුළුවන්. ඉතින් මම කියන්නේ මේක සාක්ෂාත් විය යුතුයි හැමෝටම කියලා. එහෙම තමයි. එහෙමයි. දියුණු කිරීමමයි වැදගත් වෙන්නේ කියන කාරණාවයි කියන්නේ. අන්න එතකොට අපි ගාව තියෙන කාරණා මොනවද කියන එක ප්‍රකට වීම ඒසෝ ධම්මාති. ඒක ධර්මතාවයක්. නචේතනාය කරණීයං ඒසෝ ධම්මාති. මේක චේතනාත්මකව සිද්ධ වෙන දෙයක් නෙවෙයි, සිද්ධ කරන්න ඕන දෙයක් නෙවෙයි. ඒසෝ ධම්මාති. ඒක ධර්මතාවයක් හැටියට සිද්ධ ඒක ඒක ඊළඟට සිද්ධ වෙන්න පුළුවන් කාරණාවක් හැටියට සිද්ධ වෙනවා. මේ භාවනා බොහොම හොඳයි. පුහුණුව ගැන බොහොම සතුටුයි. මම ඇත්තට බලාපොරොත්තු වෙන ওই වගේ කම්පණ වාර්තා එනවනම් ගොඩක් හොඳයි. ඒ වගේ ටිකක් බොහොම ප්‍රයෝජනවත් වෙනවා. මොකද අපි මේ යන ඩිරෙක්ෂන් එක අපි මේ යන ආනතිය දිශානතිය ටිකක් අලුත් පැත්තකට හරවන්න ලේසි වෙන විදිය ලේසි වෙන විදියක් මම දකිනවා. ඒක බොහොම සතුටුයි. මොකද ඒ පිරොසන. තේරුම් ගන්න බොහොම මම පහුගිය දවසක වෙච්ච දෙයක් මේ කතා කරන්නේ දැන් මම මට ඔක්කොම දේවල් හරි ගියේ සිහියෙන් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සිහිය හත්වෙනියට තිබුණට මට සිහියෙන් තමයි ඔක්කොම දේවල් වැඩුණේ දැන් එක්තරා කොච්චර සිහිය අර මං කිව්වේ ලෙඩුන්ගෙන් වැඩිච්ච හැටි එතනින් පටන් ගත්තාම දිගටම වැඩිලා ගිහින් අන්තිමට ඒක අංගයක් වගේ වෙන්න පටන් ගත්තා කෙරෙන කෙරෙන එකට ඉබේට සිහිය යන්න පටන් ගත්තා අන්න එහෙම තත්යකට එන්න පටන් ගත්තා. දැන් බලෙන් සිහිය දාන්න නැති වෙන තත්යකට එන්න පටන් ගත්තා. ඉතින් එහෙම එහෙම තමයි මම සිහිය දියුණු කරේ. නමුත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන එක හත් වෙනියට. ඒ වුණාට මට සිහිය තමයි මුල්ුණේ මගේ දියුණුවක් වුණා නම් ඒ දියුණුවට සිහිය තමයි මුල්ුණේ මට ඒ විදිහට ඒකයි මම මේ ඔබ වහන්සේ එහෙමයි. කොමත සිහිය ගැන කියන්නේ මේ කොමත කියන්නේ සතාදි ප්‍රතියෝ කියලා කියන්නේ. හැමදේකම ඔව් අධිපති හැටියට තියෙන එකක් කියලා කියන්නේ. එතකොට ඔය කියන කාරණාවන් වල ප්‍රමුඛයා. හිතන ජනන් වහන්සේ ඕක පොඩ්ඩක් අර පිළිවෙලකට වගේ සකස් කරලා තියෙනවා නිකන් අර සාමාන්‍ය ජීවිතයේ ඉඳලම භාවනා මාර්ගයකට යන අන්න ඒ වගේ දිශානතියකට හදලා තියෙනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ සම්මා සමාධිය ඉස්සරහට දැම්මොත් කට්ටිය ඉස්සෙල්ලම ওই සමාධිය හදාගන්නම හිතනවා. අර යහපත් වූ වචන ගැන කතා කරන්නේ නැතුව යහපත් වූ වැඩ කටයුතු කරන්න හිතන්නේ නැතුව ජීවිතය යහපත් විදිහට ජීවත් වෙන්න වෑයම් කරන්නේ හෝ යහපත් විදිහේ ජීවිතයක් හදාගන්නේ නැතුව ඒ දේවල් කරන්න එනවා හින්දාවද්ද මොකක් හරි එහෙම වෙන්නේ නැති මම දන්නේ නැහැ මම දන්නේ බුදුරජාණන් වහන්සේගේ හිත කියවන්න කොහොම නමුත් මට හිත කියවන්න බෑ ඒක ඒක තමයි ඇත්තම කතාව ඒ වුණාට අපි විශ්වාස කරමු ඔය කියන දිශා ආනතිය බුදුරජාණන් වහන්සේ දීලා තියෙන්නේ ඒක අර මොකක් හරි තියෙන එහෙම එහෙම එහෙම කියන කාරණාවකට කියලා. ඒ වුණාට අර කියනවා වගේ සතියම තමයි සතියම තමයි මේක තුළ සතිපට්ඨානයම තමයි සිහි පිටුවා ගැනීමම තමයි මේ මේ ගමන තුළ තියෙන අර නිදහස් වෙන්න තියෙන මාර්ගයේ හැටියට ඉතින් පොතපතේ සඳහන් වෙන්නේ. ඉතින් ඒක ඒ විදිහට භාවිතා කරන එක ගැන බොහෝ සතුටුයි. මේක එහෙම විය යුතුමයි. කොහොම නමුත් සතිය කියන එක ඇත්තටම කියනවා නම් කෙලවරක් කරන්න බැරි තරමේ මාතෘකාවක්. කරා විදිහකට කියනවා නම් පරිවර්තනය කරන්න හරිම අමාරු මාතෘකාවක්. හරිම අමාරු වචනයක්. මොකද ඒක ඒක එක දෙයක් නොවෙන හින්දා අපිට දැන් අපිට අම්මා කියලා කිව්වොත් එහෙම අම්මත් ටිකක් අමාරුයි ඇත්තම කියනවා පරිවර්තනය කරන්න මේ වචනේ. පෑන කියලා කිව්වොත් එහෙම පෑන අපිට කියන්න පුළුවන්. ආ පෑන කියන්නේ මෙහෙම එකක්. පැන්සල කියන්නේ මෙහෙම එකක්. අන් වගේ. ඒ වුණාට මේක ක්‍රියාවලියක්. මේක මේක ක්‍රියාකාරීකමක්. ඉතින් ඒක නිසා සතිය තුළ අපිට ගොඩක් දේවල් නැවත නැවත නැවත නැවත දැනගන්න අලුත් කරගන්න තියෙනවා. කාලයක් තිස්සේ අපි සමහරක් විට දැකමු නැති කාරණාවක් කාලයකට පස්සේ ප්‍රකට වෙන්න අන්න ඒ වගේ අවස්ථා ඉන්නත් පුළුවන්. කොහොම නමුත් තමයි අර ඔබතුමිය අර අත්දැකීම් හැටියට මොයි කියන කාරණා හරි සන්තෝෂයි අහන්නත්. බොහොම සතුටුයි කියන්නේ. එතන තව දෙයක් වුණා ස්වාමීන් වහන්සේ ඒකෙන් අර මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා මම හිතන්නේ මේකේ සතියෙන් ප්‍රඥාවත් වැඩෙන බව තේරුණා ඒකෙන් ඔය සතර බ්‍රහ්ම විහරණ වැඩෙන බවත් තේරුණා මොකද මේ ලෙඩ්ඩුන්ට තව එකක් කරන්න වුණා අපිට කියලා තිබුණා මේ ලෙඩ්ඩුත් එක්ක සිම්පතයිස් කරන්න එපා එම්පතයිස් කරන්න කියලා මොකද කියන්නේ ඉක්වනිමිටි උපේක්ඛා හ්ම් සෙල්ලෙඩ්ඩුත් එක්ක උපේක්ඛාවෙන් ඒක මං හිතන්නේ අපට එම්පති කියලා සයිකියාට්‍රික් හොස්පිටල් එකේ කිව්වට ඒක තේරුම ඉකොනිමිටි. ඒ කියන්නේ උපේක්ඛා. ඒ කියන්නේ දැන් ඒගොල්ලන් හරියටම සිගරට් ලයිටර්ස් තියාගෙන රැට නිදිනවා. ඉතින් දැන් සිගරට් ලයිටර්ස් අපිට ගන්න ඕන. අරගෙන වෙනම තැනකට තියන්න ඕන. ඉතින් ඒකට අපිට ඉතින් එක්තරා තරමක බොරුවකුත් කියන්න වුණා. මොකද ඒකයි ඒක ඉල්ලනකොට අපිට කියන්න වුණා මම ඕක මට දෙන්න සිගරට් එකක් මම බීලා ආපහු දෙන්නම් කියලා. අන්න ඒ විදිහ තත්ත්වකින් එම්පති එක දැන් ඒ කොච්චරම ලෙඩුත් එක්ක යාළුනත් අපිට ඒ වගේ දේවල් දෙන්න තහනම් ඉල්ලනකොට. ඉතින් ඒකෙන් අපි ඒක ඒක එක්තරා ප්‍රඥාවක් යොදලා ඒ ඒකෙන් අහක් කරගන්න ඕන රණ්ඩුවක් වෙන්නේ නැතුව ඒ අන්නේ උපේක්ෂාව කියන தත්ත්වයක් අන්න එතනින් ගොඩාක් පුරුද්දට ආවා. ඉල්ලන ඉල්ලන හැමදේම දෙන්නේ නෑ බයට. කොහොම හරි කතා කරලා පොඩ්ඩක් සමගි වෙලා ඒක Taman තුමනාවක් විදිහට අරගෙන ඊට පස්සේ පස්සේ දෙනවා කිව්වහම ඊට පස්සේ ඒගොල්ලන්ට අමතක වෙනවා. අන්නේ තත් එක ඒකත් එහෙම පුරුදු වුණා. අනිත් එක තමයි ස්වාමින් වහන්සේ සමාවෙන්න කොහොම ඉන්නකොට අර මට සිතිවිලි සිතිවිලි එන්නේ නැති සත්‍යයක් එන එකම මට අතීතයක් අතීතයේ වටිනාකම යන් එතකොට ඔබ වහන්සේ මට හම්බෙලා නෑ අති සති අතීතයේ වටිනාකමක් නැති වෙගෙන ගියා ගිහිල්ලා දැන් කොච්චර නැති වුණාද කිව්වොත් ස්වාමීන් වහන්සේ දැන් අද කරපු දේ ගැන වටිනාකම දැන් මේ මම කියන්නේ මේ ධර්ම ධර්ම ඒ ධර්ම සාකච්ඡාව ගැන නෙමෙයි මම කියන්නේ අද කරන දේවල් ගැන වටිනාකම හෙටට නැති නැති තත්ත්වයක් තේරුණා. ඒක ඉවරයි කියන තත්ත්වයක් තේරුණා. ඉතින් මට ඕකට කමටහන් ගන්න කියන ස්වාමීන් වහන්සේ නමක් ඒක මේ මාස 6 තුල හිටියේ නෑ. මම ඉන්ටර්නෙට් එකට ගහලා බැලුවා. ඒ ක්වෙස්චන් එක ගැහුවා හරියෙන්. හරියටම ක්වෙස්චන් එක ගහලා බලනකොට මට ආවා මේ දුක්ඛ දුක්ඛ සමුදය නිරෝධය නිරෝධ දුක්ඛ දුක්ඛ දුක්ඛ සමුදය නිරෝධය කියන එක. ඒක ඇලීම අධිවිච්ච නිසා ඇතිවෙච්ච නිරෝධය කියන එක ඉන්ටර්නෙට් එකේ දැක්කන්න ඒක ඔබ වහන්සේට කියලා සුද්ධ කරගන්න ඕනේ මට. කොහොමද තමයි දැන් අපිට අමාරුම දේනේ ওই කියන අතීත කියන දේවල් ටික අයින් කරන්න බැරි එතකොට ඒ අතීතයේ දින දේවල් ටික අයින් කරන්න බැරි පිට ප්‍රධානම හේතුව තමයි අපි ඇත්තම කිව්වොත් ඉතින් වරහන් ඇතුලේ සතිය සතිය තුල තියෙන පළදු වෙන්නේ. හැබැයි සිහිය එන්න වුණාම සිහිය පිහිටන්න සිහිය තුල ජීවත් වෙන්න පටන් ගත්තාම අපි අර හැඟීම් පර වීම කියන එක නැති වෙලා යනවා. එහෙම නැත්නම් නොදැන කරන එක අයින් වෙලා යනවා. අපි හොඳක් කළා හෝ වේවා නරකක් කළා හෝ වේවා මේ දෙකම දැනගෙන කිරෙන තැනට අපිපත් වෙනවා. අපි තේනවා. එතකොට කාලයක් තිස්සේ ওই දැනගෙන ඕව කරනවා කියන එකත් එක්ක වුණාම අන්න එතකොට තමයි ඇත්තම කියනවා නේද සැබෑ ආර්ය අෂ්ටාංගික මාර්ගය අපිට ප්‍රකට වෙන්න ගන්නෙ මේ දැනගෙන වැරදි කරන එකෙන් අයින් වෙලා දැනගෙන හරි දේ විතරක් කරන්න ඕන කියන තැනට අපි හිතපත් කරනවා. ඇත්තම කියනවා නම් සචිත්ත පරියෝ දපණම් කියන එක තේරෙන්න කාලයක් යන්න පුළුවන්. අපේ හිත මේ විදිහට ඉක්මවා ගන්න ඕන කියන එක මොනවාගෙන්ද ඉක්මවා ගන්න කියන එක තේරෙන්න කාලයක් යන්න පුළුවන්. එතකොට ඔයක ඔය කියපු ප්‍රශ්නෙට මට තේරෙන හැටි උත්තරයක් දුන්නොත් එහෙම අම්මේ අපි ඊට අර ඒ විදිහට සිහිය තුල පළපදියම් වෙලා ඉන්න පටන් ගත්තාම කාලයක් යනකොට තේරෙන්න ගන්නවා අර තියෙන අර වැරදි මොනවා හරි තිබුණා නම් ඒ වගේ නිදහස් වෙලා හරි දේ තුල ඉන්න. ඒත් එක්කත් කාලයක් යනකොට ඉන්නවා. එතකොට අපි හරි දේවල් ටික අභිරමණය කරන ගතියකට එන්න පුළුවන්. ඒ හරි හරි කියලා නිවැරදි කියලා හිතන දේවල් අල්ලගෙන හෝ ඒ වගේන් සන්තෝෂ වෙන්න මනාපැති කරගන්න ස්වභාවයකට වගේ එන්න පුළුවන්. සමහරකට ඒකත් එතකොට අපි එක පැත්තකින් නිකන් කකුලෙන් අදින ලක්ෂණයකට කිට්ටුයි වගේ වෙන්න පුළුවන්. කාලයක් කාලයක් තිස්සේ ඕක තුල ඉන්නකොට තමයි ඕකයි අර හාමුදුරුවෝ දෙන උත්තරේ වෙන්නේ ගොඩක් වෙලාවට ලැබෙන උත්තරේ වෙන්නේ ඕක දිහා බලාගෙන ඉන්න මම එයා ඉවර වෙනකම් කියලා. ඒ කියන්නේ ඕක ඕක දුර අපි ওই කියන වටපිටාව තුළ නැවත නැවත නිතර නිතර දකිනකොට බලනකොට තමයි පේන්න පටන් ගන්න මේක තුළ තියෙන පරිලාහ ලක්ෂණ ටික අර අඩු වැඩි වීම ටික. ඒක හරියට අර අර සෙල්ල කිව්වා වගේ අර අර රත්තරන් ටික හරි ඊයන් ටික රත් කරනකොට පළවෙනියෙන්ම අර අර රොඩු ටිකක් උඩට එනවා. උඩට ඇවිල්ලා අපි රොඩු ටික අයින් කරනවා. ඒ අයින් කළාට ඒ රත්තරන් හරි ඒ ඊයන් ටික හරි 100ට 100ක්ම කොහොමද කියන්නේ පිරිසිදුම උනේ නැහැ. තාමත් අර ඒ තරම් උඩට ආපු නැති අර මොනවද කියන්නේ රොඩු වගේ දේවල් තාමත් රත්තරන් හරි ඊයන් හරි ඇතුලේ තාම තියෙන්න පුළුවන්. එතකොට අපි කරන්නේ ඒක ඉතිරි ගින්දර ටික පොඩ්ඩක් පැත්තකට දාලා ටික නිවෙන්න තියලා ආපහු රත්තරන්. මොකද වැඩිපුර රත්තරන් ගියොත් එහෙනම් මේක අඟුරු වෙනවා. ආන් ඒ වගේ. ඉතින් ඒ වගේ භාවනාව තුලම සිහිය දියුණු කරගෙන යනකොට සිහියට අහු වෙන්න ගන්නවා අපේ ජීවිත තුළ අපිව පස්සට ඇදලා දාන්න නැත්නම් බර කාරණාවල් මොනවද කියලා. කෙලෙස් සහිත දේවල් මොනවද කියලා. අන්න ඒ වගේ එතකොට ඒව අහු වෙනකොට අහු වෙනකොට ඒව මේකයි කියලා තේරෙන්න තේරෙන්න කරන්න ගන්නකොට ඒ වගේ අතහැරීම නික්ීම කියන එක ඇත්තටම නචේතනාය කරණියන් ඒසෝ ධම්මාති තමයි. ඒක චේතනාත්මකව කරන්න ඕන නැති ධර්මතාවයක් හැටියට සිද්ධ වෙන කාරණාව බවට පරිවර්තනය වෙන්න පටන් ගන්නවා. ඉතින් එහෙම වුණාම අපි අර ඊට කලින් අර අපි හිතමුකෝ දැන් අද කල්පනා කරා කියන්නකෝ ඊයේ වෙච්චදී සමහරක් විට සමහර ඇත්තන්ගේ ජීවිතවල සමහර අය කියනවා මීට අවුරුදු ගානකට කලින් මෙන්න මෙහෙම වැඩක් වුණානේ මට බලන්නකෝ මෙයා මට මෙහෙම කතාවක් කිව්වනේ මම මෙහෙම කරද්දි මෙහෙම කියලා තියෙනවානේ අන්න ඒ වගේ කාරණා මම ගොඩක් අහලා තියෙනවා හම්දුර කෙනෙක් හැටියට ඉතින් දැන් ඒ වගේ තැනකට ඇවිල්ලා තියෙන්නේ තාමත් ඒ අතීතයේ අතහරින්න අමාරුකමක් තියෙන නිසා. ඉතින් ඒකට හේතුව හැටියට බුදුසසුනේ උගන්වන්නේ අර 100න් කතා කටයුතු කරපු නැති එකම තමයි. එහෙම වුණානම් මේ ප්‍රශ්නේ ඒ වෙලාවෙම විසඳ ගන්නවනේ. කොහොම නමුත් අර සිහියේ දියුණුවත් එක්ක අපිව ඒ විදිහට අර අතීත දේවල් සිතේ තුල තියාගෙන ඉන්න එක බරක් හැටියට තේරුම් අරගෙන තේරිලා ඒකෙන් නිදහස් වෙන තැනට හිත ගන්නවා නම් හොඳයි කියන එකට හිත එන්න වුණාම අර පැහැදිලි වර්තමානයේ තුල විතරක් ජීවත් වෙලා ඉන්න අන්නේ ස්වභාවයකට එන්නපත් වෙන්න පුළුවන්. නමුත් මේකේ තේරුමක් නැහැ අතීතයේ දේවල් මේ හිතාමතා අමතක කරනවා හරි එහෙම එකක් නෙවෙයි මේ කියන්නේ. නමුත් ඒවා අල්ලන්න යන්නේ නැහැ. එහෙම නැත්නම් තවත් විදිහකට කිව්වොත් ඒවා ඇල්ලුවත් අල්ලන්නේ අතහරින්න පුළුවන් මට්ටමක. අන්න ඒ විදිහේ තැනකට මං හිතන්නේ හිතපත් වීමක් තමයි මේ වෙන්නේ. සතිය තුළ කොහොමත් වෙන්නේ අර වගේ අර මුලින්ම කිව්වා වගේ අර හැඟීම්බර ස්වභාවයන් ටික එහෙම නැත්නම් මට ඕනේ කියලා ඒ ගන්න අර මගේ වුණා කියලා මට මගේ මගේ ජීවිතේ කියලා ඒ අල්ලගන්න ඒ රටාවන් ටිකෙන් නිදහස් වෙන එකයි ඒ ඒ විදිහේ අල්ලන ඇල්ලීමෙන් බැහැර වෙන එකයි යම් ඉතින් මම විශ්වාස කරනවා එහෙම තියෙන ඒ එහෙම යන කාරණාවක එක්තරා අවස්ථාවක් කියලා ඔය ඇවිල්ලා තියෙනවා මම විශ්වාස කරනවා ඉතින් ඒක බොහොම හොඳ දෙයක් මොකද ඒත් එක්ක අපේ හිතට ලැබෙන නිදහස ඇත්තටම කියනවා නම් කියන්න ටිකක් අමාරු වෙන විදිහේ නිදහසක් වෙන්න පුළුවන් අපි සාමාන්‍ය ජීවිතේ ජීවත් වුණාට අපිට එහෙම බරක් නැති අන්න එහෙම එහෙම ස්වභාවයක් තියෙන්න පුළුවන් හැබැයි මේක හිතාමතා කරන්න බැරිද මේ මේකුත් තියෙනවා ඔව් මේක ගැන මේක ගැන විස්තර කරනවා නම් හරියට මේක උනේ මෙහෙමයි මෙහෙමයි කියලා අන්න ඒ එතකොට තමයි මේක තුල අපි කොච්චර ස්ථීරද කොච්චර මේක අපිට පළපදියම් වෙලා තියෙනවද කියන කාරණේ එළියට එන්න පටන් ගන්නනේ. ඉතින් ඔය කියන අවස්ථාවන් නම් ඇත්තටම බොහොම හොඳ දෙයක්. එහෙම වුණාම අපි ඒ කියන ඊයේ දවස තුල කතා කරොත් එimhe ඊයේ දවස තුල ඇත්තටම ආය හිතට හිතන්න දෙයක් ඉතුරු කරගන්නේ නැති විදිහේ ස්වභාවයකට හිතපත් කරගෙන නැහැ. වඩ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුල උන්වහන්සේ අර කල්දාන වැඩ මොකක්වත් මම නම් දැකලා තිබෙන්නේ නැහැ. එහෙමකක් තිබෙන්නේ නැහැ. උන්වහන්සේගේ උන්වහන්සේ වැඩ පටන් ගන්න ඉවරයක් කරන්නමයි. ඒක කරලා ඉවරයක් වෙලා වෙන එකක් අල්ලගන්න. නැත්නම් වෙන එක අල්ලගන්නවා කියන්නේ වැරදි එහෙම කියන එක. ඇත්තටම කියනවා නම් වෙන වෙන වැඩකට යනවා. අන්න ඒ වගේ. එහෙම වැඩ කරේ නැහැ උන්වහන්සේ. ඒ වුණාට උන්වහන්සේගේ ජීවිතය තුළ තිබ්බ හරි පුදුමාකාර විදිහේ ක්‍රමානුකූල පිළිවෙලක් වගේ. ඉතින් ආ මේ අපේ මේ මේ මේ ගමන තුළ මේ ගමන කරගෙන යනකොට ඒ ඇත්තන්ගේ ජීවිතවලත් වැඩෙන්න ඕන කියන ධර්මතාවය තුල තියෙන්නේ ඒ වගේ ලක්ෂණයක් තමයි. එතකොට ඔය කියන කාරණාව තව පැත්තකින් ගත්තොත් මම විශ්වාස කරනවා අපි ඒ දවස් තුල කරන කියන කටයුතු අපිට කරන්න පුළුවන් ටික කරලා කරන්න බැරි ටික ගැන අපෝ හිතන්නේ නැතුව ඒ ඒ ටික බැහැර කරන්න පුළුවන් තැනකට හිත ගත්ත ස්වභාවයකට එන්න පුළුවන්. ඉතින් ඒක බොහොම හොඳයි අර නිහතමානීකම් ඇති කරගන්න තියෙන එක. අපේ තියෙන අතීත සංඥාවල් පවා බැහැර වෙන්න පටන් ගන්නවා කියලා. මට මතකයි පාලියේ තියෙන හිතන්නත් කියන අවස්ථා කීපයකුත් තියෙනවා ඔය වගේ. ඉතින් ඒත් එක්ක අපි තව තව මේ කිට්ටු වෙන්නේ අර සතියේ ඉන්න එකමයි හරියන්නේ අතීතයට යන එකට වඩා. අතීතයකට ඊට කලින් ගියා ඒකත් 100කටත් ගත්තා. නමුත් දැන් එහෙම යන්නත් උමනා නැති තැනකට හිත එන්න පුළුවන්. ඒක බොහොම හොඳ දෙයක් හැටියට මම මතක් කරන්න කැමතියි. සාදු සාදු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ගොඩක් පිං. අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දේශනා කරා හිත යන විදියට යන්න දෙන්න කියලා. එතකොට එතකොට සාමාන්‍ය සිත මට නම් තේරෙන්නේ එතකොට සිත කැලේටම තමයි යන්නේ කියලා. මෙහෙම ඕක තාතේ භාවනාව වාඩි වුණාට පස්සේ භාවනාවට ආවට පස්සේ හිත යන්න යන්න හිත යන බව දැනගන්නවා. ඒක දැන් හිත පිට ගිහිල්ලා තියෙනවා. මේ හිත පිට ගිහිල්ලා තියෙන්නේ කියන එක දැනගන්නවා. එතකොට ඒ දැනගත්තාම ඒක අපි ඒ ඒ හිත පිට යන එකට අමනාපි නැති වෙලා තියෙනවා පළවෙනියට. එතකොට අපි මේ දැන් හිත යනවා තමයි හිත යන්නේ දැනගෙන. නොදැන නෙමෙයි. එතකොට යම්කිසි වෙලාවක් එන්න පුළුවන් ආපහු මට එක්කෝ මුලින් අර භවනා අරමුණ වගේ දෙයක් මතක් කරලා ගන්න වෙන අවස්ථාවක් එන්නත් පුළුවන්. පළවෙනියම කොහොමද තියෙන්නේ එහෙම තමයි. හිත පිට යන එක දැනගෙන හිතමතාම භවනා අරමුණ මතක් කරලා දෙන්න. මොකද හිත දන්නේ නැහැ භවනාවට වාඩි වුණා මොකද්ද කරන්න ඕනේ. ඒක හින්දා මූලිකවම හිත පිට යන එක දැනගෙන ආපහු ආරාධනා කරන්න වෙන්න පුළුවන් නැත්නම් හිත අරගෙන එන්න වෙන්න පුළුවන් භවනාවට. ඒක මූලිකවම තියෙන එක. නමුත් ඊට පස්සේ ඕක අර හිත පිට යන එක දැනගන්නවා දැනගත්තට පස්සේ හිත තේරුම් අරගත්තත් තේරුම් අරගත්තා නම් මේ හිත යන්නේකට වඩා හොඳයි ශරීරයට වෙලා ඉන්න එක හොඳයි ආනාපානයට කිට්ටු කරන එක ආන් ඒ වගේ දෙයක් හොඳයි කියලා එයා ඉගෙන ගත්තට පස්සේ ස්වභාවයෙන්ම එන්න පටන් එතකොට ඕකට ඕකට අර සමස්තේම කියන කතාව හැටියට තමයි මම කියන්නේ හිත පිට යන්න ඉඩ දෙන්න කියලා. ඒ ඉඩ දීමෙන් කෙරෙන්නේ ඇත්තටම කියනවා ඒ හිත පිට යන එකට සාදර වෙන එක. ඒක ඒක ඒක අමනාපයක් ඇති කරගන්නේ නැති එක. ඊට පස්සේ ඒකේ ඒකේ තේරුමක් නැහැ හිත පිට යන එකත් එක්ක අපි දුවනවා කියන එක නෙවෙයි මේකේ අර්ථය නම. මම ඒක නම් කියන්න ඕන. ඒ වෙනුවට අපි කරන්නේ හිත පිට යන බව දකිනවා දැනගන්නවා. ඒත් එයා ආපහු එන්න දන්නේ නැත්නම් හිතාමතාම ආනාපානිට වගේ දෙයකට ඇදගෙන එනවා. අර කණෙන් ඇදගෙනවා. ඕක ඕක ඒ කියන්නේ මුලින් දන්නේ නැති වෙන්න පුළුවන් භවනාව තුළදී හිත තාමත් මොකක්ද කරන්න ඕන කිරෙන්න ඕන දේ කියලා. නමුත් පසුතාලීනව අර ඒ විදිහට බලහත්කාරකමක් හෝ බලපෑමක් කරන්නේ නැතුවම හිත පිට යන එක දැනගෙන දැකලා ඒ දැක්ක ගමන්ම ආපහු ආනාපානයට එන ස්වභාවයකට හිතපත් වෙන්න පුළුවන්. ඒක ඉතින් අර භවනාව තුළ සිහිය පැවැත්වීම තුළ කාලයක් යනකොට සිද්ධ වෙන කාරණාවක් කියන තමයි මට නම් කියන්න පුළුවන් වෙන්නේ. කොහොම නමුත් ඇති අර හිත පිට යන එකට සාදර වීම කියන එක විස්තර කරොත් නම් අන්න එහෙම තමයි මට කියන්න පුළුවන්කම තියෙන්නේ. බොහොම පිං බොවන්සිට. එහෙමයි. චානතර මේ මේ චිර කතාම්පි චිරබාසිතම්පි කල්තානුසරිතා කියන එක දැන් ඒ සීලෙම ඒ ඒ පෙර කී දේ පෙර කළ දේ කියන එක සාමාන්‍යයෙන් ඒ ඒ කියන්නේ දැන් අපි ඔය මාර්ගයේම අපි තුමු සතිය පිහිටවනකොට සිහියේදීම වෙච්ච ඔවගේ සිහිය ගැන දැනගත් වෙච්ච තැන් දැනීම ඇතිච්ච තැන් ඒ වගේ දැන ඒ වගේ එකක් මතක මතකයක්ද නැත්නම් ඒ වගේ එකක්ද නැත්නම් ඔය සාමාන්‍ය ඕනම ලෞකික පැත්තේ හෝ මොකක් හෝ එහෙම ඒවද කොහොමද දෙකේ දෙකේ එහෙම එකක්ද අපිට මතක් කරගන්න පුළුවන්කම තියෙන්නේ මාර්ගයේම දෙයක්ද සිහිය කියන එක තුල තියෙන ලක්ෂණය මේ මතකය. ඒ කියන්නේ සිහිය කියන එකේ තුල තියෙන ලක්ෂණය වෙන්නේ අවධානය නම්. අපි සිහියෙන් නම් කටයුතු කරලා තියෙන්නේ. ඒක සාමාන්‍ය ලෞකික ජීවිතය තුළ පංචශීල කියන ඒ පංචශීල පද පහ ඇතුලේ සිදු කරන මොන හරි කටයුත්තක් වෙන්න පුළුවන්. ඕ භාවනා ගමන තුළ භාවනාව තුළ සිද්ධ වෙච්ච දෙයක් වෙන්න පුළුවන්. මේ ඔක්කොම ටික අන්තර්ගත වෙනවා මේක. අපිට උවමනා නම් සාමාන්‍ය ජීවිතයේ කටයුතු ඌ ආපහු හාර උස්සලා ඇදලා ඇදලා ගන්න ඕන නම් තීපත් කරන්න ඕන නම් ඒක ගන්න පුළුවන් තරමේ මතකයකුත් තියෙන්න පුළුවන්. හේතුව තමයි සිහියෙන් ඉන්නවා නම්. හැබැයි වැඩි දින සාමාන්‍ය ජීවිතය තුළ ඒක ගන්නට ටිකක් අමාරුයි. මොකද සාමාන්‍ය ජීවිතේ අපි තාමත් සිහියට දාගෙන නැති හින්දා වගේ. ඒ කියන්නේ සිහිය තියෙන අවස්ථා තියෙනවා මම නෑ කියන්නේ නෑ. හැබැයි ඔය අතර නැති අවස්ථා තියෙනවා. එතකොට මේ තියෙන අවස්ථා සහ නැති අවස්ථා අල්ලගන්න පුළුවන් වෙන්නේ මතක් වෙන දේවල් මොනවද මතක් නොවන දේවල් මොනවද කියන්නේ. ඔය ඉස්කෝල ළමයි එහෙම මෙහි ආවට පස්සේ මම කියන එකක් තමයි පාඩම් කරන්න කලින් පොඩ්ඩක් මතක් කරන්න කියලා කියනවා අද මොනවද ගුරුවරයා ඉගැන්වන්නේ. එතකොට ඇත්තටම මතකයට එන්නේ සිහියෙන් හිතපු ටික විතරයි. එතකොට බ්ලොක් මෙලෝඩියක් මතක නැහැ කියන්නකො. එහෙනම් <laughs> ඒක තේරුම තියෙන්න නෙවෙයි ඉඳලා තියෙන්නේ කියන්නේ. අන් ඒ වගේම මේක අර සාමාන්‍ය ජීවිතය තුළ තියෙන දේවල් වලටත් අනුමත වෙනවා අනිවාර්යයෙන්ම සැසදෙනවා පෑහෙනවා සම්බන්ධ වෙනවා හැබැයි සිහියෙන් කරන ප්‍රමාණයන් ගැන විතරක්. ඒකයි අපිට අර අමතක වෙන්නේ මම මේ යතුරු කොහෙද තිබ්බේ අප්පා මෙන්න මෙතන තිබ්බා මෙහෙ තිබ්බා නෑනේ මම මෙන්න මේ හැරීමේ තිබ්බේ මට හරියට මතකයිනේ නෑනේ මතක නෑනේ බලනකොට වෙන කොහෙද කියලා. ඉතින් ඒකට හේතුව වෙන්නේ අපි ඒක දැනගෙනම හිතාමතා නොතියලා තියෙනවා. හැබැයි හදිස්සිය හරියෝක දැනගෙන හිතාමතා තියුව කියන්නකො. එහෙමනම් මතක තියෙන්නේ ඒ තියපු පැත්තත් එක්ක එතකොට දකපු ඒ දැක්මත් එක්ක එතකොට අපිට අපිට හුලඟක් ඇඟේ වැදුනා නම් ඒ වැදිච්ච හුලඟත් එක්ක ඒක තේරුණා නම් ඒ තේරිච්ච ඔක්කොමත් එකමයි මේ මතකයේ තියෙන්නේ. ඒ හැම එකක් එකමයි මතකයේ තුල ගබඩා වෙලා තියෙන්නේ. එතකොට අපි මේක වෙනස් කරන්න බෑ. ධර්ම මාර්ගය තුල භාවනාව තුල සිද්ධ වෙන දේවල් විතරයි මතකයේ තියෙන්නේ කියලා හෝ සාමාන්‍ය ජීවිතය තුල තියෙන විතරයි මතකයේ තියෙන්නේ කියලා. මේ ඔක්කොම එක දිගට මතකයේ තියෙන්න පුළුවන්. කැමතිනම් හාරවසන්න පුළුවන්. ඔය අතීතේ කියවනවා කියලා කරන්නේ ඕකත් තමයි ඇත්තටම කියනවා. හැබැයි මෙහෙම එක්කත් තියෙන්න පුළුවන්. හිත තැම්පත් කරගත්තන් කරගත්ත ඇත්තන්ට මම හිතන්නේ ඔය සිහියෙන් කරපු ඒවා සහ සිහියෙන් කරපු නැති ඒවා කියන හැම එකක්ම විමර්ශනය කරන්න පුළුවන් හැකියාවක් තියෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. එහෙම. හ්ම්. එහෙමයි. එතන ඔය සූත්‍රයේ තියෙන ඉන්ද්‍රිය සංයුත්තේ නේද? සම්පූර්ණ කරපයි. ඔය ඉන්ද්‍රිය සංයුත්. එහෙමයි. ඔව්. ඒක සඳහන් මධ්‍යම නිකායේ සූත්‍රයක් තියෙනවා. දෙකේ අර තිර කතාපිචරි භාෂාවේ අනුසරති පටිසරති ප්‍රතිස්මරණය කියලා පටිසරති ආ එහෙමයි එහෙමයි බණ්ඩ ඔය අනුසරති පටිසරති ඔන්න ඕක තමයි ඔය කමටහන් වාර්තාව මතක් කරන එකට ගොඩක්ම කිට්ටු වෙනම කාරණේ අතරම කියනවා ඒ කියන්නේ භවනාව කරලා ඒ ඒ මතක් කරනවා නම් ඒ ටිකෙන් අපි ඇත්තටම කිව්වොත් පුරුදු කරන්නේ අපේ ඒ සිහියම තමයි නමුත් මේක දැනට අපි අරන් තියනවා නම් අර විහත්යක් හැටියට ඒකයි තාම මේකේ අර එච්චර සද්ධාව නැති වෙන්නේ. ඉතින් කාලයක් යන්න පුළුවන් ඌව ඇති වෙන්න ඔබ විශ්වාස කරාන්ට ගාණක් නැහැ. ඒ අර සමාජකන්ත දැන් ඔය විශේෂයෙන් වෙච්ච දෙයක් කොහොමවත් මතක තියෙනවනේ. ඒක කොහොමදම සිහියෙන් තියෙනවමනේ. එහෙමනේ. හෝ වේවා නරක හෝ වේවා කොහොම සිහි තියෙනවා. ආ එහෙමයි. උදාහරණයක් විදිහට මෙහෙම එකක් කියන්න. ගෙදරට සර්පෙක් ආවා කියන්නකෝ. ඕකට තරලා මැරුවා කියන්නකෝ. එහෙම. ඕක හොඳට මතකේ තියෙනවා. ඇයි ඒ කොහොමත්ම සීයෙන්මයි ඔක කරලා තියෙන්නේ. මොකද බයේනේ ගන්න. ඒ සතා අහිංසකයි. ඌ අපිට ගහන්න එන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වුණාට උදාහරණයක් හැටියට ගත්තොත් ඒ වගේ දෙයක් කළා නම් එහෙම හොඳට මතක තියෙනවා කරපු හැම එකක්. හේතුව අපි සීයෙන් හිටපු එක. ඉතින් ඒක හිතන අර සීය කියලා කියන්නේ ඒකයි මම කියන්නේ මේක හරියට නිකන් එලියක් වගේ දෙයක්. නිකන් ටෝච් එකක් වගේ දෙයක්. මේකට කරන්න පුළුවන් බලන්නේ විතරයි. හැබැයි බැලුවොත් විතරයි දකින්නේ. මෙන්න ඒකයි තියෙන වෙනස. එහෙමයි. අවධානය යොමු කරන්න හැදුවොත් විතරයි ඒක අවධානමක් වෙන්නේ. එහෙම නැතිනම් හිත ඉබාගත යන එකයි සාමාන්‍ය සිත වෙන්නේ. එහෙමයි. හොඳයි එහෙනම් අපි අද ගොඩක් දේවල් කතා කරා. සතිය සම්බන්ධ කියන ඒවා ටිකක් පොඩ්ඩක් ඇතුළට ඇතුළට ගියා කියලා කිව්වොත් සාධාරණයි. කොහොම නමුත් අවසනාවකට නිමල් මහත්තයා ඔය ඩිස්කනෙක්ට් වෙලා තියෙනවා. බාගදා මොනවාරි ඔය කනෙක්ෂන් එකේ මොකක් හරි ප්‍රශ්නයක් වෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ඉතින් අද ඒ කර තියාගත්ත ඒ හැම හැම සාකච්ඡාවකින්ම මොනවාරි දෙයක් ඉගෙන ගත්තා නම් සිහිය සම්බන්ධයෙන් ඒ ටික නිතර නිතර මතකයේ ගන්න, මතකයට ගන්න, නිතර නිතර පුරුදු කරන්න බලන්න. ඒකේ ප්‍රයෝජන ටික ඔයයන්ටම තේරෙවි. ඉතින් එහෙම ප්‍රයෝජනයක් ලබාගෙන ධර්ම මාර්ගයේ දියුණු කරගෙන යන දවසක් ඇති කර ගන්නට අද දවසේදී මේ කරපු සාකච්ඡාව හේතු වාසනා වේවා උපකාර වේවා කියලා මම බලාපොරොත්තු වෙනවා. සාදු සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලබ්ධං බුද්ධ පුත්තං නමාමහ. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලබ්ධං බුද්ධ පුත්තං නමාමහ. සීලවන්තෙක්. නැත්නම් ගුණවන්තෙක්. ඉන්න පේන නැත්නම් බුද්ධ පුත්තන් ආම. සාදු සේවා දෙන්න එන හැමෝම පරිස්සමෙන් ඉන්න. පෙරුවන් සරණයි සරණයි. පෙරුවන් සරණයි. Thank you, Bante. Good night. Welcome, Mame. Good night.